බුද්ධික මහත්මයා ඒක ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් ඒක දැන් දැන් මම ඇත්තට මේ අවස්ථාවට මුහුණ දීලා නැහැ ස්වාමීන් වහන්සේ නමක් පිණිසුකා වඩන වගේ අවස්ථාවකදී මම අරහිය දෙයක් පූජා කරනව ඇරෙන්න ස්වාමීන් වහන්සේව වැඩමවාගෙන ගිහිල්ලා හෝටලයකට වගේ එකගෙන ගිහිල්ලා වැඩමවාගෙන ගිහිල්ලා ඒව දානේ දීලා නැහැ හැබැයි එහෙම අවස්ථාවක් ලැබුණොත් මම බොහොම සතුටු වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් ඉතින් හාමුදුරනේ දැන් මට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි ගෙවල් ළඟ ආරාමයේ හෝ වෙන දන් දෙන ආරාමවල එහෙම කවදාවත් මට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මොකද එක්කෝ ස්වාමීන් වහන්සේලා මේ වෙජිටේරියන් කියලා දන්නවා මස් මාළු කන්නේ නැහැ කියලා දන්නවා එහෙම නැත්නම් මහත්ෙක් ඉන්නවා එයා කියනවා මාළු ගේන්න කියලා. එතකොට හඳුරන්නේ දැන් මේ වගේ අවස්ථාවක මම මස් මාළු කන්නේ නැහැ මම මස් මාළු කන්නේ නැති වෙන හේතුව ආගමිකම හේතුවක් නෙමෙයි. මේ ඒක ශරීරයට අපේ ශරීරයට හිත කරයි කියලා හිතන නිසා අපි මස් මාළු කන්න හදපු සත්තු වර්ගයක් නෙමෙයි කියලා මම හිතන නිසා එතකොට හඳුනේ එහෙම අවස්ථාවකදී දැන් මම මස්මාලු ස්වාමීන් වහන්සේට කැමතිද කියලා අහන එක වරදක්ද? එහෙම නැත්නම් එහෙම එහෙම අහන එක හොඳයිද? ඒක කොහොමද ස්වාමීන් වහන්සේ අපි මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න ඕනේ? <laughs> දැන් ඔතන තියෙන්නේ ඉතින් ප්‍රශ්න කීපයක් ඔතන තියෙන. එකක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපට ඕනනම් අපි මස්මාලු කන්නේ නැති නිසා අපි මස් මාළු අනිත් අයට දෙන්න ඕන නැහැ කියන පදනමේ ඉඳගෙන දන් දෙන්න පුළුවන්. ඒකේ කිසි වැරද්දක් නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේ ප්‍රිය කරන දේ අපි දෙනවා කියන පදනමක දන් දෙනවා නම් උන්වහන්සේ වළඳන්න කැමති කොහොමද? ඒ එළවලුයි බතුයිද මස් මාළු සමගද එහෙම දෙන්න මගේ රුචිකත්වයක් ඇති වෙනවා නම් එහෙම සොයලා බලලා දන් දීම වරදක් නෙමෙයි. හැබැයි එහෙම රුචිකත්වයක් ඇති වෙනවා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේක දිය යුතුද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කැමති දේ මම උන්වහන්සේට වරදන්න සලස්සලා දෙනවා. එතකොට එහෙම ඒ ඒ පදන මේ හිත සකස් කරගෙන දෙනවා නම් ඒක වෙන පැත්තක. එතකොට අර ප්‍රියමනාප දේ දෙන එක. ඊට පස්සේ අපිට තව කල්පනා කරන්න පුළුවන් දැන් ඔබතුමා මස් මාංශ කන්නේ නැත්නම් ඒකෙන් අපේ ශරීරයට සිද්ධ වෙන හානිය නිසාද දැන් අපේ අර මහින්කන්ද මහත්මයාත් ඉස්සලා පැහැදිලි කළේ. එතකොට ඒක ගැන අපි තදින් සැලකිලිමත් වෙනවා නම් ඉතින් උන්වහන්සේ කැමති වුණාට උන්වහන්සේ ඒක වැළඳුවොත් උන්වහන්සේටත් ඒකෙන් යම්කිසි හානියක් වෙනව නේද? ඒ නිසාම නොදිය යුතුයි කියලා හිතනවා නම් එහෙම නොදී අපිට එළවලුයි බතුයි දෙන්නට පුළුවන්. ඉතින් ඔය ඔක්කොම තීරණය වෙන්නේ අපේ දැක්ම සහ චින්තනයත් එක්කලා. ඉතින් අපි අපි අපි යමක් කරන්නේ මොන පදනමකද කියන එක ගැන අපිට පැහැදිලි දැක්මක් තියෙනවනේ. ඒවට නීති නැහැ. ඒ අපේ සිත හසුරුවා ගන්න විදිහත් එක්කලා තමයි එතන අඩු වැඩි වෙන්නේ. දැන් ওই වගේ ප්‍රශ්නයක් දවසක් මට මතු වුණා මෙහෙම රුවන්වැලිසෑය අපි පින්කමකට ගියා. ඒ පින්කමට යනකොට සාමාන්‍යයෙන් මගේ ස්වභාවය තමයි මම රුවන්වැලි සෑයට ගියත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟට ගියත් අනිත් කොතනට ගියා වුණත් මම මල් ටිකක් ගන්නවා නම් මම ගන්නෙ හොඳට නෙළුම් මල් ගන්නවා නම් වැවේ හොඳට මෝරලා එක්ක වැවේම පිපුණු එහෙම වැවේම පිපුණු මල් නැත්තම් පිපෙන්න ආසන්න මට්ටමින්වත් හොඳට මෝරපු මල් ටිකක් තමයි මම ගන්න. මොකද ඒක තමයි අර පිරිපුන් ගතිය, ප්‍රසන්න ගතිය, සුවඳ ඒ ඔක්කොම තියෙන්නේ. නිකන් අර යන්තම් වතුරෙන් උඩට ආපු මල් කැකුළු අරගෙන ඒවා නිකන් මේ මේ දිගහැරලා ගත්තයි කියලා ඒවා නිකන් කහට පිපිලා අර නිකන් මේ කුණු ගොඩට දාන්නා වගේ. ඉතින් මම මට ඒවා ප්‍රිය නැහැ පූජා කරන්න. ඉතින් දැන් අපිත් එක්කලා තව මහත්තයෙක් ගියා අපේ හිතවත් මහත්තයෙක්. ඒ මහත්තයා මොකද කළේ දැන් අර රුවන්වැලිසෑයට යන පාර අයිනේ ඉන්නවා මේ තව නිකන් අසරණ එක එක පවුල්. ඒගොල්ලන්ට ලොකුවට මල් විකුණන්න වත්කමක් ශක්තියක් නැහැ. හැබැයි වැවකින් පොඩි මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒගොල්ලෝ දිග අරගෙන බාල්දියක තියාගෙන ඒගොල්ලෝ විකුණනවා. දැන් හැබැයි අර විකුණන්න තියෙන ඒවා අර එහෙම පිරිපුන් මල් නෙමෙයි. අරෙන් ප්‍රසන්න ඒවා නෙමෙයි නිකන් යන්තම් අර වතුරෙන් උඩට ආපුවා යන්තම් අර තරි ගහලා ඒක ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඒ තැලිලා සමහර ඒවා පර වෙලා සමහර ඒවා කහට පිපිලා දැන් අර මහත්තයා මේ අසරණ මිනිස්සුනේ කියලා දැන් ගිහිල්ලා අරවා එහෙම්ම අර තෝරන්නෙත් නෑ අර මිටි පිටින්ම ගන්නවා. මිටි පිටින්ම අරගෙන සල්ලි දීලා දැන් මහ මල් ගොඩක් ඔක්කොම දැන් මට ඒක දකිනකොට පේන්නේ මේවා කොහොමද බුදුහාමරන්න පූජා කරන්නේ කියලා. හැබැයි එතුමා ගිහිල්ලා ඒක චෛත්‍ය ළඟ පූජා කළා. දැන් මට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මම කරන එකද හරි අරකද හරි කියලා. ඉතින් පස්සේ අපි ඉතින් ওই පිළිමත දිගින් දිගට සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරනකොට අවසානයේ අපි දෙන්නම කරපු එක හරි. ඒ හරි වෙන්නේ කොහොමද? අපි දෙන්නගේ දැක්මත් එක්කලා. මම පිරිපුන් මල් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණේ පරිපූර්ණත්වය ගැන හිතලා, පවිත්‍රතාවය ගැන හිතලා එතකොට ඒ බඳු මේ දෙවියන්ගේ මමුන්ගේ වැඳුම් පිදුම් ලබන්න සුදුසු කෙනෙකුට මේ කහල ගොඩක් වගේ එකක් පූජා කරන එක සුදුසු නැහැ. උන්වහන්සේට එක මල හරි හොඳ පිරිපුන් වර්ණයෙන් සුගන්ධයෙන් යුක්ත වූ මලක් පූජා කරනවා. නැත්තම් නිකන් ඉන්න ඕන. ඒ මම හිතන හැටි. එතකොට අර මහත්තයා හිතන්නේ මේ අසරණ මිනිස්සු ඒ මිනිස්සුන්ටත් උදව්වක් කරන්න ඕන. ඒ මිනිස් දැන් අපි කොහොමත් මල් පූජා කරන එක ඒ නිසා මේ මල් පූජා කරන මල් ටික මේ මිනිස්සුන්ගෙන් ගත්තාම මේ මිනිස්සුත් ඒකට දායකත් වෙනවා ඒ කුසලයට අනිත් පැත්තෙන් මේ මිනිස්සුන්ගේ දිවිපැවැත්මක් සිද්ධ වෙනවා. එතකොට ඒ ඒ මහත්ය හිතපු එකක් වැරදි නෑ. ඒ මහත්ය දැන් අර යන්තම් මේ වතුරෙන් උඩට ආපු ඒ දිගහැරපු මල් ටික අරගෙන ගියේ බුදුහාරන්ට නිග්‍රහ කරන්න නෙමෙයි. බුදුහාරන්ට අගෞරවයක් කරන්න නෙමෙයි. බුදුහාරන්ගේ සීලය ගැන නොසලකා හැරලා නෙමෙයි. එතුමාගේ චින්තනයත් හොඳ චින්තනයක්. ඉතින් එතුමාගේ චින්තනයට අනුව එතුමා කුසල් කරගන්නවා. ඒකේ ඵලය අනාගතේ ලබනවා. එතුමාට සමහර විට සසර ගමනේ පරිවාර සම්පත්තිය ලැබේ. මට පරිවාර සම්පත්තිය ලැබෙන එකක් නෑ. මට අර මගේ චින්තනයත් එක්කලා ගුණ නුවණ ප්‍රසාදය ඒ ටික සමහර විට මට ලැබේ. අර විදිහේ පරිවාරයක් නැතුව. එතුමාට පරිවාරය ලැබේ. අර කියන ගුණය නුවණ සමහරට ටිකක් අඩුවේ. ඉතින් අන්න ඒ වගේ අපේ චින්තනය අපේ දැක්ම අපි මෙහෙවන්නේ කොහොමද? ඒ විදිහට තමයි කුසලය වෙන්නේ, ඒ විදිහට තමයි විපාකය ලැබෙන්නේ. ඉතින් හාමුදුරුවන්ට ප්‍රණීත දේ, ප්‍රසන්න දේ දෙන්න ඕන කියලා හිතෙනවනම් එහෙම තමයි කුසලය සිද්ධ වෙන්නේ, එහෙම තමයි ඵලය ලැබෙන්නේ. හාමුදුරුවන්ට නිරෝගී දේ තෝරලා බේරලා දෙන්නට ඕන, කයට යෝග්‍ය දේ තෝරලා බේරලා දෙන්න ඕන කියලා හිතනවනම් එහෙම තමයි කුසල සිද්ධ වෙන්නේ, එහෙමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මම වළඳන විදිහටයි මම කන විදිහටයි හාමුදුරුවන්ට දෙන්නේ කියලා හිතනවනම් එහෙම තමයි කුසලයේ සිද්ධ වෙන්නේ අපටත් සසරේ එහෙම තමයි අපට ඕන දෙන්නේ අනුන් කන විදිහට තමයි අපට ලැබෙන්නේ ඉතින් ඒ විදිහට අපි අපි ඒ ඒ කුසලය කරනකොට අපේ මනස සැලසුම් කරන්නේ කොහොමද එහෙම තමයි ඒ කර්මය ජනිත වෙන්නේ ඒකේ ඵලයත් ඒ විදිහට තමයි ලැබෙන්නේ ඉතින් ඒක මේ ක්‍රමෙමයි විශිෂ්ට මේක නොකල යුතුයි මෙහෙමයි කළ යුත්තේ කියලා එහෙම අපිට පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ මේ බඳු තැන්වල. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. හොඳයි.